Thank you. වහන්සේ මොරටුව මූල්සේ ආනන්දාරාමාධිපති මොරටුමුන්න ධර්මරාජපුරේණී ආචාර්ය මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හා පානදුර ප්‍රාදේශී රාමණී මහානිකායේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දේරුවල ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 සීවති කං හරಂತಿ මග්ගං ච ලද්දා අපුනම් බවාය නපුනප්පුනං ජායති භූරි පඤ්ඤෝති සදහවත් කාර්මික පින්නතුනි පින්න තියෙන්නේ අද දවසේ ඔබ හැම කෙනෙක්ම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි බණ ටිකක් අහන්නයි. ලෝතරා බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අසුවාර දහස් ධර්ම ස්කන්ධය ලෝකසක පිණිස දේශනා කොට වදාළේ සාරා සංකල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා ඒ කාලය තුල උන්වහන්සේ දසපාරමිතා ධර්මයන් තමයි සම්පූර්ණ කළේ. ඒ දසපාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා විශාල අවබෝධයක් ලබාගෙන ලොවට දේශනා කළේ මේ දෙය. පහසු දෙය. අමාරු දෙයින් මිදලා මේ සිදේ කරන්ට උන්වහන්සේ අනුදන වදාලා. ලෝකයේ පහළක ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ හිතේ ඔබ හැම කෙනෙක්ම ලෝතරා බුදු පියාණන් වහන්සේව පිළිගන්නවා දන්නේ. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ උපේක්ෂා සහගත භාවයේ මෙතක එකලින් කරන්න බෑ. කරුණාව කොපමණද කියනම් පින්නතුනි එදා සොහොන් පිටණි මලමිනී ගැට ගහලා පිළිච්ච සෝපාකව නිදහස් කරන්නේත බුදුන් වහන්සේ මහා වනයේ තුරට සොහොන් පිටුනිය තුරට ගමන් කළා. එදා ගිහිල්ලා උන්වහන්සේ ඒ දරුවව අරගෙන ඇවිල්ලා සතුන් කෙත තුළ සතුන් කෙත තුළින් සමිසුළු උදා කරලා දීලා පුදුම සහනයක් සලස්සලා දුන්නා. එයි ඒ කරුණාව නිසා. ඒ වගේම සුමේද තාපස කාලයේදී තමන්ගේ අතටපත් නිවන අත්හැරියා දීපංකර බුද්ධ පාද මූලයේදී. ඒ පින්තුනි අප කෙරේ කරුණාවෙන් යුක්තව සමතින්සත් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබලා උන්වහන්සේ අවුරුදු 45ක් මුල ධර්මයේ දේශනා කළ කරුණාවෙන් යුක්තව උන්වහන්සේ මේ ධම් දේශන කාලය තුළ එක් දවසක් මේ පාන්දර සීල පුරවාගෙන වැඩම කරනවා ඉන්දපාති සඳහා උන්වහන්සේට සිතට ආවා උදේ කියන බමුණගේ නිවසට යන්න. උදේ කියන බමුණ සදහවත් භාවයෙන් තොරක් නමුත් ප්‍රධානියක් තිබිච්ච කෙනෙක්. මේ උදේ බමුණ ළඟට ගිහිල්ලා උදේ පාන්දර බුදුහාඳුරු හිටගෙන ඉන්න ඒ නිවස ඉදිරි පිට ඉන්නකොට පින්නතුන් උදේ බමුණ කල්පනා කරන මගේ නිවසට බුදුහාඳුරු ඇවිල්ලා තියෙනවා දානි සඳහා මම හොඳ රසවත් විදියට මහාන්තර දානි දෙන්න ඕනි කියලා කල්පනා කළා. කුස්මියට ගිහිල්ලා දානි අරගෙන ඒල බුදුහඳ පූජා කළා. බොහොම රසවත් ප්‍රණීතව තිබුණේ දන් ටික බුදුහාමුදුර අරගෙන කිසිවක් නොකිය නැවත ආරාමයට වැඩම කළා. කිහිල්ල පින්නතුනි දානි වෙන්නේ. ඊට පහවදා උන්වහන්සේ කල්පනා කරන උදේ බමුණගේ නිවසට යන්න. උදේ බමුණගේ නිවසට ගිහිල්ලා එදත් හිටගෙන ඉන්නකොට උදේ බමුණ ඉදත් හොඳට ගානේ පින්ඳ පාතේ බුදුහඳ පූජා කළා. තුන්වෙනි දවසේ බුදුහාමුදුරුවෝ මේ උදේ බමුණගේ නිවසට යන පින්ඳ පාතේ සඳහා. එදා උදේ බමුණට පොඩ්ඩක් හිතට මොකක්ද හිතුණා. නම් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඉන්න පාත්‍රය ඉල්ලගත්තා. ඊළඟ හොඳ රසවත් වෙනදා පරිදිම ගානේ බෙදාගෙන ඉල බුදුහාරගේ දෑතට පූජා කරන ගමන් කියනවා පගත්තකෝයන් සමනෝ ගෝතමෝ පුනක් පුනක් ආගච්ඡති කියලා. රසේ ගිජු මේ ශ්‍රමණේ බවත් ගෞතමයන් නැවත නැවතත් මගේ ගෙදරට වෙනවයි කියලා. අන්න බුදුහාමුදුරන්ට අවස්ථාවක් ලැබුණා. බුදුහාමුදුරනේ වචනේ එනකම් තමයි බලාගෙන හිටියේ. උදේ බමුණට බුදුහාමුදුරු කියනවා පුනක් පුනං චේව වපන්ති බීජං නැවත නැවතත් ගොවියෝ බීජ වපුරනවායි කියලා. හුණක් හුණන් වස්සති දේව රාජා වැස්ස නැවත නැවතත් වහිනවා පුනක් පුනක් චෙත්ත සසංක කස්සක නැවත නැවතත් ගොවියෝ චෙත්තානෝ පුනක් පුනක් ධම්ම මුකේති රත්තන් නැවත නැවතත් දහනයක් ලැබෙනවා පුනක් පුනක් යාචකා යාචන්ති නැවත නැවතත් යාචකේ ඉන්නවා පුනක් පුනන් දාන ප්‍රති දදන්ති නැවත නැවත දාන ප්‍රතිය දන් දෙනවා. පුනක් පුනන් දාන ප්‍රති දදිත්වා නැවත නැවතත් දන් දීලා පුනක් පුනන් සග්ගමුකේ තිතානං නැවත නැවතත් සුගතියට යනවා බුද්ධිමත් අය. පුනක් පුනන් කීරතිකා දුහන්ති නැවත නැවතත් කිරි දොවනවා. පුනක් පුනන් වත්සෝ පීති මාතරං නැවත නැවතත් කිරි පිණිස වස්ත්‍රා මව වෙතට මෙලිනවා. පුනක් පුනක් සීලමති පණ්ඩකීච මේ ඉදිරි සත්‍යය නැවත නැවතත් විනිසි සම්පාවි පුනක් පුනක් ගබමු පේති මන්දෝ මෝඩය නැවත නැවතත් මව් කුසේ පිළිසිඳ ගන්නවා පුනක් පුනක් ජායති නියතිච නැවත නැවතත් මෙරි මෙරිමින් සංසාරේ දිගින් දිගට ගමන් කරනවා පුනා පුනං සීවතිකා හරන්ති නැවත නැවතත් සොහොන් බිමට අපි යනවා මග්ගංච ලද්දා අපුණබ්බවාය ඒ නිවන් නිවන් සුව ලැබූ ප්‍රඥාවන්තයා මේ ආකාරයට නපුණක් පුනං ජායති භූරි පඤ්ඤෝ නැවත නැවතත් සංසාරේ උපදින්නේ බුදුහාමුදුරු මෙහිම ප්‍රකාශ කරනකොට උදේ බමුණගේ සිතේ පුදුම සතුටක් ඇති වුණා පින්නතුනි යටි කුරුකොල්ල තිබිච්ච වාදනය උදු කර උදු කුරුකලා හා සමානව බුදුරම කියනවා අභික්ඛන්තං භෝගෝත්තම අභික්ඛන්තං භෝගෝත්තම ඊතා පූර්වී පින්නක් දහතුමෙන් වහන්ස ඊතාදී ඊතාම හොඳයි සීයකාපි භෝගෝත්තම නිබ්බුතං වා උපුද්දේය ධම්මෝ ප්‍රකාශිතෝ හරිත මුනින් නම් වඳුනක් උඩු අතට හැරුවා හා සමානව සඳව තිබූ දෙයක් සලා පෙන්නවා වගේ මං මුලා ඔයකොට හරි මඟ පෙන්නවා වගේ අන්ධකාරයේ සිටියෙකුට තෙල් පහනක් දැල්ුවා වගේ ඇස් ඇතියට රූප පෙන්වුවා හා සමානව මේ විදිහට පින්වත් බුදුහාමුදුරුව මට ලොකු සහනයක් ලොකු සේවයක් සිද්ධ කරන්න යෙදුණා මම මින් මතුවට ලෝතර බුදුහාමුදුරන්ගේ සරණ දහම් සරණ සංගතරණ යනවයි කියලා උදේ බමුණ එදා බොහොම සතුටින් යුක්ත බුදුන් වහන්සේට ප්‍රතිඥා දෙන එහෙම නැත්නම් බුදු සෞවේ බුද්ධ ශ්‍රාවකයෙක් බවටපත් වෙනවා. ඉන්නතු මේ සංසාර ගමන දුකයි කියන එකත් මේ තුලින් අවබෝධ කරගන්න ඕනේ. සංසාර ගමනක යන අපි නවාතන් පොළක ප්‍රතිපල කම්වලමක ජීවත් වෙන්නේ. අම්වලම සදාකාලික ජීවත් වෙන්න බැහැ. ඒක අත්හැරල යන්න සිද්ධ වෙන. දුර ගමනක් යන අපි මේක නිවන්න මහන්සි අරගන්න ඒ වගේම තවත් යන ගමනට යමක් එකතු කරගන්න තමයි අම්බලෙම නවතින්නේ. මේ අම්බලෙම එකතු කරගන්නා දේ නැත්නම් සකස් කරගන්නා දේ ඊළඟ ගමනේ දුර ගමන යන මේ ගමනට පහසුව සඳහා අපි එකතු කරගන්නවා. ඒ අම්බලෙම හැමදාම ඉන්න බෑ. ඒවල තමයි සංසාර ගමනේ නැවතිච්ච අපි මේ මනස ජීවිතය අත්හැරලා යන්න සිද්ධ වෙනවා. යන්නේ කවදද යන්නේ කොහොමද? එනි කවදාද කියන එක කාටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න අපි කරපු කුසල අකුසල අනුව. අපි කල්පනා කරන්න ඕන පින්නතුන් මේ මනුස්ස ලෝකයට ආවේයි කියලා. බුදුහාමර පැහැදිලිව දේශනා කරන සුද්ධේ කත පුන්නේ පෙර කළ පින්කා තමයි මනුස්ස ලෝකයට ආවේ. එහෙනම් මොකටද මේ ඇවිල්ලා මොනවද කරන්න ඕනේ? මේක මේ සුභම දෙයක් දන්නේ නැහැ. බුදුහාරේකට දේශනා කරන උත්තරය. පුඤ්ඤානි පරිලෝකස්මින් පතිතා හොන්ති පානිනම් මෙලවින් පරිලවට පිහිට පිණිස පවතින එකම දේ කුසලයේ පමණයි. වෙන කිසි දෙයක් නැහැ කියනකොට. මානව සමාජයේ හිතනවා ඇඳල පරඳල හිටියම ඒවල් දරවල් හදුවම යාන වාහන තිබුණම මේක තමයි මනුස්ස ජීවිතේ නැත්නම් ජීවිතය කියන්නේ. මේක තමයි සාර්ථකත්වය කියලා හිතනවා. කවුද පින්නතර මෙලොවින් පරලොවට කිසිවක් ගෙනිච්චේ? ගෙනියන්න බෑ. ඒ සියල්ලක්ම එකතු කරගන්නා වූ සියල්ලක්ම බැඳීමෙන් ලැබියාවෙන් එකතු කරගන්න ඔක්කොම මේ දාලා යන. තණ්හාවෙන් එකතු කරගන්න සියල්ලක්ම දාලා සතුටින් එකතු කරගන්නා වූ කුසල ස්කන්ධය පමණයි අපි පරලෝකීතර ගෙනියන්නේ. අපි අනන්තවත් මළගෙවල් ගිහිල්ලා තියෙනවා. ඔයාලට කී දෙනු සම්බන්ධ වෙලාද නමුත් පින්නතුනි ඒ දිහා බලනවා විතරයි අපි අපි කල්පනා කරලා අපි හිතුවද යථායතං තපහයිදං මටත් ඒකේ සිද්ධ වෙනවයි කියලා මේක අපි හිතුවේ නෑ කල්පනා කරේ නෑ කල්පනා කළ යුතුයි මේ කල්පනා කරන්න තමයි පින්නතුනි බුදුහාමුදුර අපට අවුරුදු 45ක් මුල ධර්මයේ දේශනා කළේ මේ දේශනා කරපු ධර්මයේ ගැබ් වෙලා තියෙන වචන තුනයි අකුරු 10යි හොඳට හොයලා බලන්න. මොකද මේ වචන තුන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පිළිගන්නේ. මේ වචන තුල තුන තුල තමයි පින්නතුනි මේ සියල්ලක්ම ගැබ් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න අනිත්‍ය කියන්නේ කුමක්ද කියන එක. ලෝකයේ සියල්ලක්ම වෙනස් වෙනවා. නොවෙනස් වෙන කිසි දෙයක් නැහැ පින්නතුනි. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඇසට පෙනෙන ගසට දැනෙන ඔකෝ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකේ අපට හොඳ උදාහරණ තාපියක් බුදුබණ උගන්වන අපට. මේ බුදුහාරගේ ධර්මයේ අපට අපේ ගාව තියෙන වස්තුවලින් පෙන්වනවා. උදාහරණයක් ගත්තොත් අපේ වනින ඔරලෝසුව. ඔරලෝසුව මොකද්ද කියන්නේ? ඔරලෝසුවෙන් වෙලා බැලීම පමණක් නෙවෙයි. ඒ කප්පර කට්ටක් කරගෙනවා. ඒ තත්පරකටෝ කරගෙන සමවාරයක් පාසාම සිද්ධ වෙන්නේ කුමක්ද? ඔබවත් මමත් නාස්තිම කියන එක. ඒ තත්පරකට කොතනද කවදාකවත් අපිට ආයි දකින්න හම්බ වෙනවද? නෑ ඔන්න ඔක ගියා. ඒක කරගෙනවා. ඒ කරකීම තමයි බුදුහාර දේශනා කළ අනිත්‍යයි කියලා. ඒ ඔරලෝසි තත්පරකට සමග ලෝකේ සියල්ලක්ම වෙනස් වෙනවා. මන අහන්න වාඩි වෙච්ච કોઈ කවුරුවක්වත් ඔතන නැහැ. ඒ සියලු දෙනාම දැන් වෙනස් වෙලා අනිත්‍යතාවයකටපත් වෙලා විනාඩි ගානකින් හරි වයසටපත් වෙලා මරණයට කිත් වෙලා. ඒ වගේම උදේට බලන අපි කන්නදීන් මුහුණ මොකටද මුහුණ බලන්නේ? සුද්ධ පවිත්‍රයේ ලක්ෂණ පිළිසිඳ භාවයේ විතරද? නෑ සිටිය යුතුයි පින්නතුනි ඊයේට වඩා අද වෙනකොටම උපය 24 කින්නාසී කියලා. මහලුයි කියලා නොහැකි කියලා දැන් මම වල ළඟට කිට්ටුයි කියන එක. එහෙම කල්පනා කරා නම් අන්න බුදුබණ දකින්න. එන්සා පින්නතුනි අනිත්‍යයි කියන එක බුදුදහමේ සඳහන් වෙනවා මේක වෙනස් කරන්න පුළුවන් జగතේ සමතෙක් ලෝකේ නැහැ. මේකට කැමති නැහැ අපි. මේ අකමැති දේ සිද්ධ වෙනකොට මොකක්ද මේක ඇති වෙන්නේ? දුක කියලා. දුක පෙන්වුම් කරන ක්‍රම රාශියක් තියෙනවා පින්නතුනි. අඬල දොඩල වැළපෙලා කඳුළු හැලලා අයියෝ අපොයි කියලා මේ හැම දෙයක්ම කියන්නේ දුකයි කියන එක. බුදුහාඳුරු දේශනා කරන යම් පිච්ඡන්න ලැබරි කම්පි දුක්ඛං යමක් බලාපොරොත්තු වෙනවද ඒ දේ නොලැබෙනකොට දුකයි කියලා. අපේ බලාපොරොත්තු කොයිතරම් තියෙනවද? ඉපදිච්ච දරුවා අඬන්නේ ඉරි ඉල්ලල අඬන්නේ. එයාට බලාපොරොත්තුවක් තියෙනවා. එතනින් පටන් ගත්ත සියලු දෙනා සියලු තනම කියන වෙලාවෙම පින්නතුනි මට මට කියන හැඟීමෙන් සිටින්නේ. බලන්න මහමෝද කොයිතරම් හෝමෝගගා වෙරළ හැප්පෙනවද? ඒ හැම වෙරළ ඒ හඳ නගන හැම වාරයක් පාසාම ඉල්ලන්නේ තව වතුර මදි කියලා. සිව් දිගින් ගලන සියලු ගංගාවල වතුර යන්නේ තේ මුහුදට. අන්න ඒ වගේ අසීමිත ආශාවකින් කෘත්‍යයක් නොවන ජීවිත තමයි අපි හැම කෙනෙක්ම ගත කරන්නේ. අපි ඒ නිසා තේරුම් ගන්න ඕන අපි බලාපොරොත්තු වෙන සියල්ලක්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ඒකට තැන දෙන්න ඕන. අපි ඒක සූදානම් වෙන්න ඕන. බුදුබණ ඉගෙන ගන්න ඕන. දුක තේරුම් ගන්න ඕන. යම් පිච්චන්න ලබති සම්පිදුක්ඛං යම බලාපොරොත්තු වෙන දේ දෙනවලු දුක. පොඩි දරුවා අක මිසි නොලෝගෙන උපදින්නේ ඇයි? මෙන්න තුන අපේ තියෙන මරණය කියන එක. ඒ වගේම අතපය වකුඩු කරන් උපදිනවා. ඇයි? මේ මුළු ලෝකෙම මගේ තුරුලට ගන්නවා. මේ ඔක්කොම මට මට කියන හැඟීමයි එතනින් පටන් ගන්නෙ. ඊට පස්සේ පින්නතුන් ජීවත් වෙන ජීවත් වෙනකොට පුළුවන් තරම් අර මහා මූද වගේ Tamanta Tamanta කියලා ඕම එකතු කරගෙන සෝදානම් වෙලා බැරි වෙනකොට අවසානයේ මරණයටපත් වෙනගෙනාවක් වාවිසල් සංගල. මරණයටපත් වුණාම මේ කියන්නේ කොහොමද? හිතලා බලන්න දැකලා තියෙනව නේද? අතපය සියල්ලක්ම දික් කරලා. අර වකුතු කරගෙන ආපු ඇඟිලි ටිකක් දිග ඇරලා කියනවා අපට ගුරුවරයෙක් වශයෙන් ලෝකේ යථා තත්ත්වය බුදුහාඳුරු දේශනා කරපු බණ ටික අපට උඩුකුරව සයනී කරමින් අපිට ප්‍රකාශ කරන අපට කියනවා කොහොමද හිතාගෙන පතාගෙනව බලාපොරොත්තු වෙලා වනමුත් ගන්න දෙයක් නැහැ සියල්ලක් මුදාලේ යන්න සිද්ධ වුණා කියන එක. විශාල ගුරු පදවියක් පණිවිඩයක් අපට මේ අවස්ථාවේ දෙන්නේ. එහෙමනම් පින්නතුනි මෙන්න මේ දුක අපි අවබෝධ කරගන්න ඕනේ. දුකින් තොර ජීවිතයක් ගත කරන්න සංසාර විමුක්තිය සලස්ව ගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා තමයි බුදුබණ තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි වචනේ තමයි අනාත්මයි කියන එක. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා දෙයක් නෑ. මම කියන්නේ කාටද? දෙදුස් කුණක කොටාසයකට ඒ සාන්තේ ඉඳලා ප්‍රාදාන්තේ දක්වා තිබෙනා වූ කුණක කොටාස සිත් දෙක ගැන හිතලා බැලුවොත් කිසි දෙයක් තිබුණුතුනි පිරිසිදු කියලාවත් නැත්නම් ප්‍රයෝජනයි කියලාවත් ඒ වගේම වටිනවා කියලාවත් අරන් තියාගෙන පුළුවන් කමක් නැහැ හැමදාම මදිනවා දත මේ දත අපි අරන් තියාගන්නවද මලාට පස්සේ නැහැ ඒකත් පිළිතුරු පිළිතුලයි ජලවිච දත මොකද කරන්නේ විසික් කරන අරන් තියාගන්නේ නැහැ මේ මිනිස් ලෝකේ ඉපදිච්ච මිනිස් ශරීරයේ කිසි වැඩගත් කමක් නැහැ. හැබැයි මිනිස් ලෝකේ වටිනවා. ඒක බුදුහාම දේශනා කළ මොකද්ද? දුර්ලභංච manussත්තං manussාත්ම භාවය දුර්ලභයි කියලා. මිනිස් ශරීරය වටනයි කියලා බුදුහාම දේශනා කරේ නැහැ. මිනිස් ජීවිතේ මිනිස් ලෝකෙට එන ලැබි වාසනාවක්. ඒ මිනිස් ශරීරය වටින්නේ නැත්තේ අර මම මුලින් කිව්ව ආකාරයට ඒකාන්තික පාදාන්තය දක්වාම සියලු දේවල් අපට ප්‍රයෝජනවත් නැහැ පිළිතුරු සහගතයි. සැලෙන සතාගේ ශරීරයේ වටිනාකම් තියෙනවා. මිනිස්යාගේ ශරීරයේ වටිනාකම් නැහැ. සැලෙන කොටියගේ දත අරන් තියාගන්න පුළුවන්. ඒක බෙල්ලෙල්ල ගන්න එක ප්‍රයෝජනවත්. හරකගේ ඇටකඩ ටික මලයට පස්සේ අලු ටිකක් වශයෙන් දා ගන්නවා, පෝර වශයෙන් ගන්නවා, ගහකොට දාන්න. මිනිස්යාගේ ශරීරය අලුතේ ගන්න පුළුවන්ද? මිනිස්යාගේ දතක් අරන් තියාගන්න පුළුවන්ද? කොටියගේ හැම ගන්නවා. යම් යම් ප්‍රයෝජන සඳහා මිනිස්යාගේ හැම ගන්නවද? නැහැ. එහෙමනම් පින්නතුන අපි තේරුම් ගන්නව මිනිස් ශාරීරික වටිනාකමක් නැහැ. හැබැයි මිනිස් ලෝකේ වටිනවා. මිනිස් ජීවිතේ වටිනවා. ඒකට පින් කරගන්න පුළුවන්, කුසල් කරගන්න පුළුවන්, යමක් අවබෝධ කරගන්න පුළුවන් මිනිස්යාටයි. සත්තුන්ට බැහැ. මනංසති මනස හොඳ මනසක් තියෙන අපි තේරුම් ගන්න ඕන මේ මනසින් ප්‍රයෝජන ගන්නට. මනසින් උපරිම ප්‍රයෝජන ලාගත්ත කෙනා තමයි මගේ සොබෙත් ලෞතර බුදුහාමුදුරුව. උන්වහන්සේ මනස හරියාකාරව Taman තෝන්තට ගෙනිච්චා. පින්නතේ මනස හරියාකාරව ගෙනිනවා කියන එක ඍජු කරගන්නවා කියන එක හරි අමාරු දෙයක්. දවසක් බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරනම් කී පාරේ වඩිනවා. යනකොට පොඩි හාමුදුරන්ට කියනවා පොඩි නමාර මිනිස්සෙක් වැඩ කරන මොකද මේ කරන්නේ? පොඩි හාමුදුරු කියනවා ස්වාමිනී තල හදනවා. අර ඇහැට කියලා බලන්නේ මොකටද? ස්වාමිනී තලෙ කෙලින්ද කියලා බලනවා. එහෙනම් පොඩි නම මතක තියාගන්න මේ ඊතලේ හදනට වඩා අමාරුයි මේ සිත ඍජු කරගන්නවා කියන සිත දෙලින් කරගන්නවා කියන්නේ. ඒ නිසා සිත මෙල්ල කරගන්න ඕන අපි. සිත මෙල්ල කරගත්තොත් තමයි පින්නතුන අපිට යා යුතු තැනට යන්න පුළුවන් වෙන්නේ. අපේ ඒකායන මාර්ග නිවන කියන දෙයන්න පුළුවන් වෙන්නේ. ඒ නිවනට යන්න මේ අනිත්‍ය කනාත්ම ත්‍රිලක්ෂණ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්නට පස්ස තමයි අපට ධර්මය අවබෝධ වෙන්නේ. මම මෙහෙම කිව්වට, ප්‍රයත්න කොහොම ඇහුවට මේක ලේසි දෙයක් නෙමෙයි. මේ කාර්යයේ තේරුම් තේරුම් ගන්න සාරා සංකල්ප ලක්ෂ්‍යයක් උන්වහන්සේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. ඒක පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා ඇවිල්ලා තමයි අර විදිහට ධර්මය අවබෝධ කරගෙන අපට දේශනා කළේ සංහාය ජායති සෝකෝ සංහාය ජායති භයං සංහාය විපමුක්තස්ස නැති සෝකෝ කුතෝ භයං සංහාව දුරු කරන්නේ කිව්වා සෑම දුකක් බයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. තව දවසක් පිළිතුරු බුදුහාමුදුරු සීතවාණී වාඩ්ලයි මහින්දර උදෑසන පිටුවරේ කනවතර යනකොට අහන ස්වාමීන් මහා වණී සත්තු ඉන්නවා ඒ වගේම භයංකාර උරගාන සත්තු ඉන්නවා. ඒ වගේම පුංචි මතු මැදිරි ආදී සත්තු ඉන්නවා. සීතලයි. ඔබ වහන්සේට කිසි කරදරයක් වුණේ නැද්ද ඊයේ රාත්‍රියේ මේ මහා වනයේ ඉන්නකොට? ඔබ වහන්සේ බය හිතුනේ නැද්ද? ඒ පාර බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා මම තණ්හා උදුරු කරපු කෙනෙක්. නැත්ති ශෝකෝ කුතෝ භයං නැත ශෝකයක් බයක් කිසිවක් කියලා. අන්න බලන්න ඒ තරමට අපට එන්න පුළුවන් නම් කොතරම් වාසනාවක්ද? ඇයි අපිට යන්න බැරිද? පුළුවන්. යායුතු මාර්ගය මොකද්ද? බුදුදහම කියන එක. ඒ නිසා පින්නතුනි අපි පන්තිල් සකින්න ඕන. පන්තිල් හරි ආකාරව තේරුම් අරගෙන ජීවත් වුණොත් ඒ අනුසාරයෙන් අපේ වක්තට වැටබඳිනවා හා සමාන ජීවිතයට පන්තිල් පොතු කරගත්තොත් මේ ජීවිත සාර්ථක ගමනක් යන්න පුළුවන්. මොකද්ද බුදුමහරු දේශනා කළේ? අපිට ලේසි දේ පහසු දේ බුදුහාමුදුරුව අපිට මේ ලේසි දේ කරන්න පින්නතුන් ලේසි දේ හොයලා දෙන්න අච්චර කාලයක් පාරමිත ධර්මයෙන් සම්පූර්ණ කළා. ඔච්චර කාලයක්ද සාරා සංකල්ප ලක්ෂයක්. ඒ ගවේෂණය කළ කළ අපිට ලේසිම දේ හොයලා දුන්නා. හිතලා බලන්න පොඩ්ඩක්. ප්‍රාණඝාත කරන්න එපා කියලා කිව්වා. සත්තු මරන්න එපායි කියලා කිව්වේ. සතු මරණයකද ලේසි සතු නොමරණයකද ලේසි හොඳට මට නම් තේරෙන්නේ පින්නතුනි සතු නොමරණයක ලේසි කිය. අද තියෙන ගවඝාතනයේ ලෝකුරා ලංකාව විශාල වශයෙන් කෙරෙනවා. මේ ගවයෙක් මරන්න, ගවයේ ඝාතනය කරන්න කොයිතරම් මහන්සියක් වෙනවද ඒ ගවඝාතකයා. නැත්නම් ඒ අනුගෝසුවා කොයිතරම් මහන්සියක් වෙනවද? අරක වන්දගෙන ඇවිල්ලා දෙන්නේ ලනුව ගැට ගහලා බිම කන්දියක් රවුමක් තියෙනවා උකින් කන්දේ දාලා මේ කන්දේ ඇදලා මේ හරක බිම දානවා දෙල්ල විතරයි දුකට ගෑවෙන්නේ පිටිපස්සේ කියලා. උන් කෑ ගහනවා. මේ කෑ ගහන හරකගේ දෙල්ල හිරේ කළා දෙල්ල කපනවා. හරකක් දඟලනවා මිනිස්සුක් දඟලනවා. මේ සත්තු මරන්නේ. මේ කතාව මරන්නේ. කරන්නේ සතා මරණයටද ලේසි නොමරණයටද ලේසි. බුද්ධිමත් ඔබටයි ඒක තීරණය දෙන්න තියෙන්නේ. ඔබ හිතලා බලන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරා නම් දෙන්න තුනේ කවදාකවත් පසු මරන්නේ. අපි මේ තේරුම් ගන්න මම කැමති නෑ මට ගහනවට. මම කැමති නෑ මට බනිනවට. මම කැමති නෑ මාව මරනවට. බුදුහාර දේශනා කරන සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චිනෝ අත්තානං උපමං කත්තාන හනේන ඝාතේ කියලා තමන් උපමා කරගන්න. මම යම් දෙයකට අකමැතිද අකමැතිද ඒ වගේ තමයි ලෝකේ හැම කෙනෙක්ම. ඒ අකමැති දේ කරන්න එපා. ඒ වගේම මේ පස්පව් කියනවා අපායේ දොරටු ඒවා නිදෙන්න ඕන. ලොකු කුඩා හැම කෙනෙක්ම මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්තා නම් මේ ලංකාව පුංචි රට කොයිතරම් ලස්සනද මලින් බර ලංකාවක් වගේම කුසලයෙන් බර ජීවිත අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අන්සතු දේවල් ගන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ. හොරකම් කිරීම පින්නතුනි කාටත් හොරා කරන්න පුළුවන්. නමුත් Tamange හදවතට හොරා කරන්න බෑ. පොඩි දේ ගත්තත් මහ විශාල දෙයක් ගත්තත් හොරකම හොරකමවා. රෝහලක සේවය කරන කෙනෙක් රෝහලින් බෙහෙත් පෙට්ටක් ගෙනාවොත් පිටතුනේක තමයි ලෝකෙ ලොකු හොරකම. ඒ කොහොමද? සමාජයට සත පහක් වටන බෙහෙත් පෙට්ට වෙන්න පුළුවන්. මේ බෙහෙත් පෙට්ට අයිතිකාරයෝ කොච්චරද ලංකාවේ දෙකෝටියක් එක්කෝටි 50 ලක්ෂයක් නැත්නම් කොච්චර ඉන්නවද? ඒ සියලු දෙනාගේම අයිතියක් තියෙන බෙහෙත් පෙට්ටට. එමනම් මේ ඔක්කොටම කරන හොරකම තමයි ඔය බෙහෙත් පෙට්ටක් හොරකම් කරනවා කියන්නේ. ඔපමණක් නෙමේ පින්නතුනි අපි තේරුම් ගන්න තවත් අනන්තවත් මිනිසුන් වංචා සහගතෙක් තියෙනවා. අනුන්ගේ කඩා වඩාගෙන හොරෙන් ජීවත් වෙන්න තමයි මිනිස්සු සූදානම් වෙන්නේ. මේකේ භයානකාරකම හිතුවොත් පින්නතුනි කවදාකවත් අනුන්ගේවල් කඩා වඩා ගන්න කරන කලට පව මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ නීදාගම ආමුදුරවන්ට බුදුබණ මතක් වුණා උන්වහන්සේ දේශනා කරන නැත්නම් ප්‍රකාශ කරන කල්මීක සඳහන් කරනවා මේ බුදුබණ පව් කරන්ට එපා කියලා. පව් කරනකොට බොහොම සන්තෝෂෙන් සතුටින් යුක්තව කරන්නේ. නමුත් ඒකේ ඵල විපාක නිමිති තමයි Tamanta තේරෙන්නේ මම කොයිතරම් අපරාධද කළා කියන්නේ. මේ අමාරු තැන මේ භයංකාරකම තේරුම් අරගෙන ජීවිතේ කරන්ද මොකද අනුවිදේ ගන්න එපා. තුන්වෙනි ශික්ෂාපදයේ කාමයේ සුමිච්ඡාචාර කාමයේ වරද වැහැරෙන්න එපා කියන්නේ. කාම කියන්නේ කුමක්ද කනත්ත කියන එක. වැරදි දෙයක කැමති වෙන්න හොඳ නැහැ. මේ අස්කන් ආසාදී ඉන්ද්‍රිය ලැබුණේ මොකටද අපට? හොඳ දේ දකින්න, හොඳ දේ කතා කරන්න, හොඳ දේ අහන්න. මේ හොඳ දේට යොමු වුණාම පින්නතුනි නරක දෙයින් අයින් වුණාම අපායේ දුරුතු වෙසීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ලේසි දේ කරන්නේ Tamanta යමක් නිදහස් අවස්ථාවක් අවශ්‍ය වුණොත් එතනදි දෙවිත තියාගනින්ට බුදුහාර විද්‍යාවේ අපිට අන්නේ එකයි. ගහමුල වාඩිලා උන්වහන්සේ දෙමිත තියාගත්තා. සිතුව කල්පනා කළා මොකද්ද? Tamange නහයින් ගමන් කරන උස්ම ගැන. අපි හිතුවේ නෑ අපි හිතන්නේ නෑ උඹ. නමුත් අපි ජීවත් වෙන්නේ ටික නිසා. ඔය එක නතර විචාර තමයි නර්මයි කියලා කියන්නේ. එනිසා නිස්සබ්දව සිටින්න දෙලස පියාගෙන ඉන්න පුළුවන් තරම් අහිංසක ජීවිතයක් ගත කරන්න මේ අස්කන් ආසාදී ඉන්ද්‍රවල විවේකයක් දෙන්න අපි නිතරම සූදානම් වෙන්න එහෙම සූදානම් වුණොත් පින්නතුනි අපේ මේ ශරීරයේ නැත්නම් අපේ ජීවිතයේ ආවිෂ වර්ධනය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතලා බලන්න වාහනයක එන්ජිම වැඩ කරනකොට වැඩ කරන ඉක්මනට ඉක්මනට ක්‍රියාකාරීත්ව වෙනකොට ඒක ඉක්මනට ගෙවෙනවා. මේ මනස මේ මේ දෙලික මේ කන නිතර නිතර වැඩ කරන්න ගියාට පස්සේ බලමු හෘද වස්තුව බොහොම ඉක්මනින් වැඩ කරන කෙනා ප්‍රතිමාන්තිකාරය කියලා කියනවා. ඒක අඩු කරන්න ඕන. බුදුහාමුදුරන් මේකට දෙහිතක් දුන්නා. මොකද්ද? සැලේට ගිහිලා හුස්ම උදේට අරගෙන තියාගෙන හිටියා. මේක පහක් කරා. දීර්ඝායස ලබන්න පුළුවන් එක්තරා පැත්තක් ඒක. පුංචි දරුවන්ට මේක පොඩි කාලේ උගන්වනවා නම් උදේ පාන්දර නැතිකම පොඩ්ඩක් ආනාපාන භාවනාව කරන්න. ඒ ළමයාගේ ජීවිතය ආරම්භයේ දවසේ ආරම්භයේ කොයිතරම් සාර්ථකද? නිදාගන්න ඉස්සෙල්ලා ටිකක් ඒකට හුරු කරවනවා නම්, ගෙදර දෙමව්පිය හා එකතු වෙලා කටයුතු කරනවා නම්, ඒ ළමයාගේ ඊළඟ රාත්‍රී කාලේ කොයිතරම් සහනදායකද? අධ්‍යාපන පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් දෙපැත්තෙන් ළමයා පෝෂණය වෙන තැනදී. ඒ වගේම ආයුෂ වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. මේ හැම දෙයකම ශක්තිමත් භාවයක් වර්ධනයක් දකින්න පුළුවන් ඒ භාවනා කටයුතු යොමු වුණා. එනිසා මේ අපේ දෙනිත අපේ ඇස මේ වැරදි පැත්තට යොමු කරන්න හොඳ නැහැ. ඒ වගේම කන කියන එක වැරදි දේවල් අහන්න හොඳ නැහැ. කටින් වැරදි වචන පිට කරන්න හොඳ නැහැ. මේ අස්කන් ආසාදී ඉන්ද්‍රිය සියල්ලකම පිළි සංවර කරගත්තනම් කාමයේ වරදවල් කෙරෙන්නේ නැති. හේයින් අපාය දුරටව කොහොමද දාන්න පුළුවන්? හතරවෙනි ශික්ෂා පදේ තමයි මුසාවාදා. බොරු කියන්ට පාසු. මේ පුංචි කතාවක් අපිට තියෙන්නේ. පළවෙනි බැලුවොත් අඟල් හතරමාරක් ඇති. කටේ ඉන්නට ඇරියොත් එහෙම අඟල් දෙකක් අරින්න පුළුවන්. ඒක වඩා බෑ. ඒක වඩා කට ඇරියොත් මොකද සිද්ධ වෙන්නේ? මේ හක්ක පනිනවයි කියලා කියනවා. ඒතර ඒකින් සිද්ධ වෙන්නේ මොකක්ද Tamanට අවරණ. Tamanට අනර්ථය. මේ කුංචි කටෙන් පිට කරන වචනයක් අතුල් කරන දෙයක් Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතින තෝරන. පින්නතුනේ මේ කටෙන් අපි නරක දෙයක් වහ ටිකක් සුරාව ටිකක් මේකට ඇතුළු කළොත් එහෙම කාටද පාපේ කාටද අවැඩ කාටද විනාශේ? Taman තමයි විනාශේ. මමයා පමණෝ මේ ශරීරය එකපාරට දිනු දවන්න පුළුවන්, කපන්න පුළුවන් අර කුංචි දෙයක් කටින් වර්ගයක් අතුරු කරොත්. ඒ වගේම මේ කටින් පිටකරොත් වැරදි වචනයක් ඒකෙන් පින්නතුන් මුළු ලෝකයක් විනාශ කරන්න පුළුවන්. මුළු ලෝකයක්ම විනාශන පත්‍රපත් කරන්න පුළුවන්. එන්නතුනි ඇමරිකාවේ රොනල්ඩ් රේගන් මහත්මයා උදේට යාසි අමතන ගුවන් විදුලි. ඒ ඉස්සෙල්ලා විනාඩි 5කට ඉස්සෙල්ලා වූ කණිවම කාමරයකට වෙලා ඒ කතාව පුහුණු වෙනවා. මේ කතාව පුහුණු වෙනකොට එයා හිතන් හිටියා විතරයි මේක දන්නේ කියලා. නමුත් රුසියාවේ රටක ඉඳලා මේ අතුළු කියන දෙය මේ කතා කරන දෙය ලෝකෙට ප්‍රචාරය වෙන්න ඉස්සලා ඒගොල්ලෝ ගන්න. ඒගොල්ලෝ ගන්න. එදා උදේ පාන්දර කතාවට ඉස්සලා මේතුමා ඇමරිකාවේ රොනල්ඩ් රේගන් මහත්මයා කියනවා ලෝකේ මම විනාශ කරනවායි කියලා. මේ වචන භයංකාරයි. මේ භයංකාරකම නිසා රුසියාවෙන් දුරකථන උතුමන් දීලා අහනවා ඔබ මෙහි ප්‍රකාශයක් කළා ඔබ මේ ඇත්තද බොරුවද කියන්නේ. එයාට ඊට පස්සේ තමයි තේරුනේ වචන භයංකාරකම ඒ වචනේ පිටට ගියා නම් වෙනත් පැත්තකට පෙරලිලා මහා සරණක් පස්සට තියෙනවා. ඒ නිසා ඔව් ඊළඟ විනාඩි පහේදී කතා ප්‍රචාරය කරන කියනවා මෙවැනි වචනයක් මගෙන් ප්‍රකාශ වුණා මුළු ලෝකෙම සමාවෙන්න කියලා. බලන්න පින්නතුනි ඒ වචනේ මහන්තරකම. අපේ බුදුහාමුදුරුවෝ ලෝක දේශනා කරපු වචන කොයිතරම් වටිනවද? උන්වහන්සේ අවුරුදු 45ක් දේශනා කළ 84000 ධර්මයක් සම්දී. මේ දේශනා කරපු ධර්මයේ පින්නතුනේ එක වචනයක්වත් වෙනස් කරන්නට ඔබටවත් මතවත් දෙන්නේ. මේක හොඳ නැහැ කියලා මේක සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. එදාටත් අදටත් ඉදිරියටත් තුන් කාලයට ගැලපෙන ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ බුදුහාමුදුරු ධර්මයේ හරියට පිළිපදින්න ඕන. ඒ පිළිපදිනකොට මේ සිල්පද රකින්න ඕනේ. පස්වෙනි ශික්ෂාපදේ තමයි සුරාපානය කියන එක. අද සමාජයේ පින්නතුන් සුරාපානයේ බොහෝම ඉහළ තැනට මුල් තැනට ඇවිල්ලා තියෙනවා. කනගාටුයි කියන්නේ පන්සලේ වුණා. පින්කමක් වුණාම ඒක කිසිකක් නිඳගෙන මිනිස්සු මොකද කරන්නේ කුඩාතුලොල්ලා තියෙනවා. මලගෙදර, ගානගෙදර, පිරිගෙදර මේ හැමතැනම මුල් තැනට සුරාපැවිලා තියෙනවා. සුරාව නැත්තම් වෙනතුනි එතන එකසේ පහලට කෙරෙන්නේ නැහැ කියන මතය තමයි අවිල්ලා තියෙන්නේ. බුදුහාමීක දේශනා කරන පරාභව සූත්‍රයේදී ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දං ලද්දං විනාශේති තම් පරාභවතෝ මුකං කියලා. යම්කිසි කෙනෙක් මේ ශ්‍රී දූර්තේ වෙනවා නම් සුරා දූර්තේ වෙනවා නම් සූදු ලොල්ලිච්ච කෙනෙක් වෙනවා නම් එයාගේ ජීවිතේ අපාය දොරටුවක් පිරිහීමේ දොරටුවක් හැටියට තමයි බුදුහාමුදුරන් දෙන වදාළේ. ඒ නිසා පින්නතුනේ අපි මේ සුරාව කියන එක භයංකාරකම කියන එක තේරුම් අරගෙන සුරාවෙන් මිදෙන්න ඕන. සුරාවෙන් අයින් වෙන්න ඕන. අද සමාජයේ සියලු ප්‍රශ්න වල මුල් වෙලා තියෙන්නේ සුරාව කියන එක අපි දකින්නේ. ගෙදරක රණ්ඩුවක් සිද්ධ වෙනවා නම් දොර මුල් ඉඳලා අරක්කු බෝතල hina වෙනවා. ඒ වගේම පාරසතේ යනකොට අපි දකිනවා මිනිස්සු කාණුල වැටලා ඉන්නේ. මෙවැනි සත්‍යයක් උදා වුණි ඇයි බුදුබන්ට පට පටහැනි වීම නිසා. එනිසා මිනිස්සු බුදුදහම තේරුම් ගන්න ඕන. බෞද්ධය කියලා කියන්නේ බුද්ධිමතයි. ඒ බුද්ධිමත් වෙන අවබෝධාත්මකව ධර්මයට එකතු වුණා නම් කොයිතරම් සනසිල්ල සුදා කරගන්න පුළුවන්ද? කොයිතරම් සිතක් උදා කරගන්න පුළුවන්ද? එනිසා පින්නතුනි ආර්ථික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම සමාජික වශයෙන් ඔබට ඉදිරියට යන්න අවශ්‍ය නම් පස්වමින් තුර ජීවිතය ගත කරන්න. ඒ වගේම නිති සිල් වශයෙන් තමන්ගේ ජීවිතේ වැටක් වශයෙන් මේක ඉක්තු කරගන්න. වැට බඳින්නේ මොකටද වත්තට? පිටස්තර සත්‍යයයිල මේ වත්තේ තියෙන පළබෝධ නාස්ති කරයි කියලා බයට. ඒක ආරක්ෂාවක් අපේ යන්නේ. මේ මනුස්ස ජීවිතයේ නැමැති ලස්සන මල්වත් සිටිනා වූ ලස්සන පළභෝග නැතිගෙන් නැතු විනාශ වෙන්නේ නැතුව රැකෙන්න ආරක්ෂාවෙන් තමයි පින්නතුනි මේ ආගමනික ධර්මයේ නැමැති සංකීර්ණ පිටට බඳින්නේ. ඒක බඳගත්ොත් පින්නතුනි කොයිතරම් ලස්සන ජීවිත ඔබට ගත කරන්න පුළුවන්ද කියන එක Tamanටම අත්දැකීම් දකින්න පුළුවන්. ඒ දකින්න අතරත සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕනේ දන්සිල් භාවනා කියන තුන්කින් ක්‍රියාවතින් කුසල් වර්ධනය කර ගන්න ඕන. දානීය කියන්නේ මොකද්ද? දීම කියන එකයි. සංහාව දුරු කරන්ට මුලින්ම වශයෙන් කර යුතු වන්නේ දන් දීම කියන එක. ඒ වගේම සීලය සංවර භාවයේ තියෙන්න ඕන. මම මුලින් මතක් කළා වගේ අසකන නාසය දිව ශරීරේ. කය වචන සිත යන තුන්දර සංවර වෙන්න ඕන. මේවා සංවර වුණාම තමයි එයා යහපත් කෙනෙක් කියලා දකින්නේ. බලන්න බුදුහාමුදුරු පාරේ වඩිනකොට උන්වහන්සේ සංවරකම ඒ වගේම උන්වහන්සේගේ ඉරියව් ආකල්ප දිනෙත් මේ ඔක්කොම සංවරයි. කය වචන සිතන තුන්දරම සංවර කෙනා ලෝකේ පළවෙනි කෙනා බුදුහාමුදුරුවෝ. ඒ දර්ශනය අපිට සාන්තයි. අපේ දිනතර ප්‍රියං කරයි. එහෙමනම් පිළිතුර අපි මේ තුන්දරට සංවර කරගත්තොත් අපට කොයිතරම් මේ ස්වාදරි කරයිද? සමාජික අපි උමනාය වෙයිද? එනිසා ධම්සිල් භාවනා කියන තුන් තුන් ක්‍රියාවත කරන්ත. ඒ සඳහා කය වචන සිතෙන් සුන්දර විහිස මහන්සි කුල දහමි දේවල් කරන්ත. ඒ වගේම මෞපිය දූදරු සම්මතතාව අපි කතා කළ යුතු මං. අද පිළිසු සමාජයේ ගොඩාක් දුර මහලු මඩම තමයි බීගෙන යන්නේ. අම්මව තාත්තව මහලු මඩම අයින් කරන්නේ දුවා දරුවන් සහ කියුනේ යමුනේ ඇයි ඥාගම දහම මනුස්සයා තුළ නැති නිසා හොඳ දේ නොදන්නා නිසා අවබෝධයක් නැති නිසා පින්නතුනි අම්මා කියලා කියන්නේ දරුවෙකු දසමාසයක් කුසේ තියාගෙන ඉන්න කෙනෙක්. ඒ බර කාටවත් උහුලන්නට බැහැ. අම්මා කෙනෙක්ම තමයි ඒක දාන්නේ. අම්මාට වඩා මෑණි මේක වශයෙන් දාන්නේ. ඒ සිද්ධිය දාන්නේ. ඥානිය කියලා කියන්නේ පින් දරුවාට ආදරේ, ලෙන්ගතුකම, හිතවත්කම, දයාව, උපේක්ෂම ඔක්කොම සතර ධර්ම විහරණයන් තියෙන කෙනා. ලෝකේ අම්මලා වෙන්න පුළුවන් හැමෝටම. නමුත් ඥානිවරු වෙන්න බෑ. ඥානිය කෙනෙක් වුණාම පින්නතුනේ ඒ දරුවට මේ පිළිකල කොහොමද? අම්මලා තමයි කුණු කෝඩි දරුවෝ දාලා යන්නේ. ඥානියරු එහෙම නැහැ. එයාව අතට අරගෙන මේ පිළිකල කොවලා මල මුත්‍රා අතගල සුද්ධ පවිත්‍ර කරලා නලවන්නේ කොහොමද මගේ පුතා රජෙක් වෙන්න ඕන කියලා. මව කුසේ ඉන්න කාලේ පන්සලට ගිහිල්ලා පිරික්කියව ගන්නවා. ඇයි? කුසේ නිදුතු දරුවාට පෙරුවන් සරණයි කියලා. මේ ආශිර්වාද අම්මා දෙන්නේ පින්වත්නි පුදුම කරුණාවකින් යුක්ත. මව දරුවා දිවි කරන කිච්චි වෙනකොට ඒ කාලය තුලදී පුදුමාගම දහමට සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්මතතාවය ඇති කරගෙන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රටට බැයට අවශ්‍ය කරන යහපත් දරුවෙක් මෙලොවට බිහි වේවා කියලා උදාර සතුන. ඒ විදිහට මෙලොවට බිහි කරන දරුවෝ ඉන්නතදී කවල පොල පෝෂණය කළා ඇඟිල්ල එල්ලගෙන ඇවිද්දවල මේ කොහොම කටයුතු කරන අම්මා කියන කෙනා. ඒ වගේම තනක් නොතනක් මේ අම්මා දරුවාගේ අධ්‍යාපනයේ දියුණුව උන්නති වෙනින් ක්‍රියා කරනවා. දවසක් කෙනෙක්ම වාස්තේ කියනකොට මම අහගෙන හිටියම පිටිපස්සින් ටික වාරලා හිටිය අම්මා කෙනෙකුයි පෙර පාසල් ගිහින් දරුවා. මේ දරුවගෙන් අහනවා අම්මා පුතේ අද මොනවද කියන්නේ? මේ පුතා කියනවා අයන්නේ කියනවා. ඒක ගෙදර වැඩ මොනවද දුන්නේ? අයන්නේ වචන 10ක් ලියාගෙන ඉන්න සතු 10 දෙනෙක් නම් ලියාගෙන ඉන්නේ කියලා මේ ගුරුතුමිය කියලා කියනවා. මේ අම්මා ගෙදර යනකම් බලාගෙන හිටියේ බස් එකේදීම කියවන මේ දරුවට අයන්නේ ඉස්සක් උදිනා. බලන්න පින්නතුනි, ඒ අම්මට තනක් නොතනක් නැහැ. මේ දරුවගේ දියුණුව, දරුවගේ උන්නතිය, දරුවගේ අධ්‍යාපනය ඒකත් තමයි නාම කල්පනා කළේ. ඒ විදිහට තමයි පින්නතුනි ලෝකේ දරුවෝ හදද දරුවන්ට ආදරය කියන මෑණිවරු ක්‍රියා කරන්නේ. එනිසා අපි මෑණියන්ගෙන් දීපු කිරිවල ශක්තිය අපේ ශරීරයේ දුහනොයි කියලා මතක තියාගන්න ඒ මතක තියාගෙන ඒ දෙමව්පියන්ට වයසට ගියාම නැත්නම් පුළුවන් ආකාරයෙන් පුළුවන් කාලයේදී සැලකිලිමත් භාවයේ සැලකන්න පුරුදු වෙන්න ඕන. තාත්තා කියන්නේ නිකම්ම නෙමෙයි පින්නතුන් හවුහරන පින්නතරන රැකවරණය දෙන කෙනා. ඕන රැයක ඕන අමාරු නොමාරුකම් තිබිච්ච වෙලාවක දරුවාගේ දිනුම වෙනුවෙන් යම් දෙයක් අවශ්‍යද ඒක නොපිරිහර ඉතු කරන කෙනා රහත්තා. මේ අම්මලගේ තාත්තලගේ කෙස සුදුනි නිකම්ම නෙමෙයි, හැමරළියට නිකම්ම නෙමෙයි. අපි වෙනුවෙන් කැප වෙලා, අපි වෙනුවෙන් ක්‍රියා කළා, අපි වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා ඒ උදාාරතර අම්මල තාත්තල රැකගන්න ඔබ අප හැම කෙනෙකු තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ නෑනියන් සැලකුවා. නෑනියෝ තම බුදු වෙනකොට නෑනිය හිටි දෙවියෝ. උන්වහන්සේත් බණ කියව ගිහිල්ලා අම්මා වෙනුයි. ඒ වගේම හදුමවයි බදුමව දෙදෙනෙක් හිටියා. හදුමව පන්සලට ආවම බුදුහාරු බලන්ට ආම්දුන් රණගහලා කියනවලු මේ මගේ නෑනියෝ මාව බලන්ට. හඳුන ගන්න කතා කරන්න කියලා. අපේ ගෙදර නෑදෑ කෙනෙක් ආවම අපි කොයිතරම් උදාමනවද සතුට වෙනවද? බුදුහාමුදුරු තමන්ගේ හදුමව ආවට පස්සේ තමන්ව පෝෂණය කරපු ඥානීය පන්සලතාවම හාමුදුරු මණ්ඩ ගහලා කියනවා මේ මගේ නෑනේ ඇවිල්ලායි කියලා. මේකේ මොකක්ද අපිට කියන්නේ? තමන්ගේ අම්මා කියන කෙනා බොහොම ගරුත්වයෙන් සැලකන්න කියන්නේ. තාත්තා අසනීප වෙච්ච වෙලාවේ බුදුහාමුදුරේ තමන් රහතන් වහන්සේලායි ශ්‍රාවක තීස ගිහිල්ලා එන්නතුනි තාත්තවන් ගතගත ප්‍රත්‍යක්ෂය කළා තිරමගේ තාත්තා සූපත් වේවා කියලා. සුද්ධෝදන රජුණන්ගේ අතපය අතගත ප්‍රත්‍යක්ෂ ක්‍රියාවකට බුදුහාමුදුරුවෝ. එහෙනම් බුදුහාමුදුරුවොත් අම්මා තාත්තට සැලකුවා නම් ඔබ අප කොහොමද කරන්න ඕනේ? මේක තේරුම් ගන්න ඕනේ. බුදුබණේ සඳහන් වෙලා තියෙනවා මාතා පිතු උපස්ථාන මංගල සූත්‍රය සඳහන් කළා මව්පියන්ට උපස්ථාන කරන්න කියලා. මව්පියන්ට උපස්ථාන කරන්න, මව්පියන්ට සලකන්න, සංඝාර කරන්න කියලා. කිනුතුනේ අම්මගේ තාත්තේ ගුණ කදම් දෙදාන්න නිසා. ලෝකේ බුදුහාඳුරු තරම් අම්මටයි තාත්තට තන දුන්න කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. හොඳ නම්බුවක් උපාධියක් ගරුත්වයක් ගුරුත්වයක් දීලා තියෙන බුදුහාමුදුරුවෝ. මොකද්ද? බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. මුගේ අම්මයි තාත්තයි දෙපළ මහා බ්‍රහ්මයා හා සමානයි කියලා. වෙනතුනි ලෝකේ ಭಾರತೀಯ ඉන්දියාවේ තිබුණ මතයක් ලෝකයේ නැවුවේ මහා බ්‍රහ්මයා කියලා. මේ ಭಾರತೀಯ සංකල්පයේට බුදුහාඳුරු ගෙනාපු ප්‍රතිඋත්තරේ තමයි මහා බ්‍රහ්මයා ඉන්නවා කවුද? උන්ගේ අම්මයි තාත්තයි දෙපළ. ඒ නිසා පින්නතුනි අපේ අම්මයි තාත්තයි අපිට වටිනා විදිහට අපි අපි වටිනාගේ සලකන්තෝ අපිට යහපත අනාගත අභිවෘද්ධි සියල්ලක්ම තේරුම් කළ දුන්නයි කියලා මතක තියාගන්න. බලන්න බුදුගමුන් රජුරෝ රක්ත ජාතක කොයිතරම් ආදරිත විදිහට කෙනෙක්ද. මේ තාත්තට පත්තුනි කවුරු නිසාද? අම්මා නිසා. අම්මා තමන්ගේ පුතාව රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කටයුතු කෙරෙව්වා. පුංචි කාලේ දුක්ඛින් රජුගේ පින්නතුනි දුර්ගම කුමාරයා චිත්ත කුමාර දෙන්න එකතු කරලා මහා සංඝරත්නයේ වඩම්වල දානයක් දීලා අවසානයේදී වද්දිලි කෙරුවා. වද්දිලි තුන. පළවෙනික කරුවා පින්නතුනි කොහොමද උඹලා දෙන්න කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මහා සංඝරත්නයේ දන්නේදී කන්නේ නැහැ මොකක්වත් කියන එක අනිබ්බද්දනේ කියලා කිව්වා. තුන්වෙනි කියනවා සතුරු ආක්‍රමණ වලට යන්න එපා නැත්නම් දෙගොල්ලෙන් යුද්ධ කරන්න යන්න එපා කියලා. මේකට නම් තමත දැක්වේ නැහැ. කොහොම නමුත් ඉන්නතුනි මේ අම්මා මේ දරුවෝ පෝෂණය කළා හදලා වඩලා හැඩගස්සලා රට ජය ආගම සුරකින්න ඒ දරුවෝ ඉදිරියට ගෙනාවා. මේ අම්මා මේ ජාතියට මේ රත්න ආගමට ආදරය කළා. ඒ වගේම දරුවට ආදරය කළා, දරුව පෝෂණය කළා, දරුව රැකගන්න. වෙනතුරි යුද්ධ කරනකොට තනින් තන බලකොටු ගන්නවා. බලකොටු 24ක් තිබිලා තියෙනවා. 23 වෙනි බලකොටුවේ විහාරමාදේ විහිතිය. 24 වෙනි බලකොටුවේ තමයි බුදුකම් රජු විසුතුන්ගේ බලසතුේ ඇයි යාරමාදේවි හිටියේ? පර සතුරු අර ඔක්කොම කඩාගෙන කඩාගෙන ඉඳලා එනකොට මම ඉතින් ඉන්න මාව නැති මම ඉන්න කමගේ දරුවෝ ජීවිතේ තියෙන දෙන්නේ නැහැ. මම නැති කරගෙන ගියාට කමක් නැහැ කියන හැඟීමයි එතුමිය තුල තිබුණේ. ඒතරම් දරුවට ආදරේ. දරුවට වගේම රත්ත ජාති ලොකුටම ආදරේ. මේ හැඟීම මම මවුරු තුල කියලා කියනවා. එනිසා අම්මා කියන කෙනා දරුවන්ට ආදරේ. අම්මා ඒ නිසා තමයි දරුවට ලේකිරි කළ පොවන්නේ. අද සමාජයේ දිහා බැලුවොත් ඉන්නතුනි මේ ඔක්කොම අමතක කළා දාලා දරුවෝ දෙමව්පියන්ව කොන් කරලා තියෙනවා. දරුවෝ දෙමව්පියන්ව අයින් කරලා තියෙනවා. පහගන අපරාධය. මහා අපරාධය. හැබැයි දකින්න මලජවල වලට ගියාම අම්මට සැලකුවේ නැහැ. තාත්තට සැලකුවේ නැහැ. අවසාන කුසුම් හෙළුවට පස්සේ මරණයට පස්සේ කොහොමද ලකුවර තරංග හරමාතුපාදන් නමං කිය. පීතුපාදන් නමං කියලා මේ විදිහට මව්පියන්ට වන්දනා කරන සූදානම් වෙන්න එපා දරුවෝ දෙමව්පිය මනහට පස්සේ. ඉන්නකන් සලකන්නට බුදුහාඳුර දේශනා කළේ දෙමව්පියන්ට සලකන්න කියලා. බුදු සවුවනම් බුද්ධ ශ්‍රාවකයෝනම් අපි ධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මයේ තේරුම් ගන්නකොට අන්න මෞපිය ගුණ කදන්නේ ඒ වගේම බුද්ධ ධර්ම සංඥා ත්‍රිවිධාත්මේ ගුණ කදම්ලේ මේ සියල්ලක්ම අපට හොඳට මතක් තේරුම් යනවා. බුදුහාමුදුරුවෝ කියන ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නතුණි අයි වෙනස් කරන්න පුළුවන් జగතේ ප්‍රමතෙක් ලෝකේ නැහැ. අද විද්‍යාව දිනුනේ කියලා කියනවා. මේ දිනුනේ විද්‍යාව සමග පසුලන්න පුළුවන් එකම දහම බුදුදහමයි. එයාත් අපි හැම කෙනෙක්ම දකිනවා රූපවාහිනී ලෝකේ රූපවාහිනිය පාවිච්චි කරන කවුද? මුලින්ම බුදුහාමුදුරුවෝ. රිමෝට් එක කියලා එකක් තියෙනවා. මේක පාවිච්චි කරන කවුද? බුදුහාමුදුරුවෝ. ඒ වගේම පින්නතුනි ගුවන් විදුලිය ඒ වගේම දුරකථන ඇමතුම් මේ සියල්ලක්ම පින්නතුනි පාවිච්චි කරන බුදුහාමුදුරුවෝ. උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ආලෝක යක්ෂයාගේ විමානට ගිහින් දොර ඇරී කොහොමද? සැපක තිබුණාද? නෑ. පින්නතුනි එදා උන්වහන්සේ අපේ රිමොට් එක තියෙනවා. ඒ වගේම නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙට ගියා. යන ගමන් පින්නතුනි කිසි කලාවක් එන්නවා. චිත්‍රපටයක් පෙන්වන්නේ. ඒ යහපත් පැත්තට යොමු කරන්නේ. ඒ වගේම දුර ඉන්න අයට කතා කරන්න පුළුවන්. දුර ඇතුළ අදහස් සෝමාරු කරගන්න පුළුවන් භාවයේ බුදුහමතුතුතුනි. මේ විදිහට කල්පනා කරගෙන යනකොට බුදුහාමර තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝරේක විද්‍යාඥයෙක් තවත් නැහැ. ඉතින් තේරුම් යනකොට අපිට යන්නේ වෙන සිද්ධ වෙන්නේ කොහාටද බුදුබණ සඳහා. අන්න බුදුබණ සඳහා යනකොට උදේ බමුණට කියපු කතන්දරේ අපිට තේරුම් වෙනවා. උදේ බමුණට මොකද්ද කිව්වේ? නැවත නැවතත් මෞකසට එන්න එපා කියන එක. නැවත නැවතත් අපි සංසාරේ ඉපදී ඉපදී මේ යන ගමනේ දුක්ඛිත භාවය තියෙන්නේ. මේ දුක්ඛිත භාවයෙන් ඈතර වෙන්න සපවත් ජීවිතේ එකතු වෙන්න තමයි ඔබ අප හැම කෙනෙක් ක්‍රියා කරන්න ඕනේ කියලා උදේ බමුණ ආශ්‍රී බුදුන් වහන්සේ හඳන වදාළේ. පින්නතුනි එදා උදේ බමුණට කියපු කතාවේ සඳහන් වෙලා තියෙන්නේ නැවත නැවතත් මෞකුස පෙනවා කියලා. පුනක් පුනක් වස්සති දේව රාජා නැවත නැවතත් දැස්ස වහිනවා. ඒ වගේම ගොවියෝ එක්ක සරුකාර කරන්න ඒකෙත් ආනෝ. ඒ වගේම රට දහන්නේ ලැබෙනවා යාචිකෙ ඉල්ලනවා දානපතිය දෙනවා දානපතිය දන් දීලා සපතටපත් වෙනවා සුගතිගාමි වෙනවා ඒ වගේම වස්සා වහු පැටියක් ඉල්ලනවා මව කිරි දෙනවා ඒ වගේ නවතවස්තිවි දීමින් ඒ දරුව පෝෂණය කරන කතා පෝෂණය කරනවා ඒ වගේම තමයි පින්නතුළු මෝඩයන් නැවත නැවතත් සංසාරයේ දිගින් දිගට යනවා. මේ සංසාර ගමන අතර කරන්න තමයි ඔබ අපහසුම කෙනෙක් සූදානම් වුණේ. මේ ගමන් අතර කරන්න තමයි බුදුහාඳුරු සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පුරලා ධර්මයේ තේරුම් අරගෙන අපට ලේසි දේ පහසු දේ දේශනා කළේ. එනම් මෙතෙක් කියලා මම කියු කරුණු අනුව හැම කෙනෙක්ට තේරුම් ගන්න ඕන අපි සංසාර ගමනක් කියන්නේ. ඒ ගමනේ නවාතන්පල මනුස්ස ලෝකේ මේ මනුස්ස ලෝකයේදී හොඳ මනසක් අපිට තියෙන බුද්ධියක් තියෙනවා මේ මානසික බුද්ධි අපි මේක දේ තෝරගන්න ඕන මේක දේ තමයි බුදුහාරු දේශනා කළේ නොකරන්න කරන්න එපා කියලා. හොඳ දේ කරන්න නරක දේ නොකරන්න කියලා. මොනවද පංචින් සුරකින්න කියලා. සත්තු නරීම, අනුමේ කඩා වඩා ගැනීම, කාමයේ වරදවා ඇතිරීම, බොරු කීම, කුරාපානී මේ ශික්ෂාපද පින්නතුලි කරනවා කියන අමාරුද? පව් කරනවා කියන එක හොඳට මතක තියාගන්න අමාරු දෙයක්. මේ අමාරු දෙය අයින් කළ දාලා පහසු දෙය කර ගැනීම තමයි ඔබ අපතල යුතුවන්නේ. ඒ පහසු දෙය කරාන්ට බුදුහාමුදුරුවෝ ධර්මයේ අපට හොඳට පිහිට. හොඳ පිහිට. හොඳ මාර්ගය. බුදුහාර දේශනා කළ පස්වක මහණුන් පස්වක මහණුන්ට මොකද වචනේ සම්මා දිට්ඨිය කියන එක. හරි දැක්ම ඇති කරගන්න. නිවැරදි දැක්ම ඇති කරගන්න, නිවැරදි මාවත හොයාගන්න කියලා. එහෙමනම් පිළිදෙඳා පස්වක මහණ නිවැරදි මාවත තෝරගත්තා. සම්මා දිට්ඨි කියලා වචනේ ඒ පැත්තටපත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් ආර්ය සංග මාර්ගය තුන සම්මා දිට්ඨි කියලා වචන තුන. ඒ අවබෝධ කරගෙන දැනුම ලබාගෙන නිවන් සාක්ෂාත් කරගත්තා. මේ නිවන්ට එකතු වෙච්ච සිරිත එදා පස් වෙනා ඊට පස්සේ පින්නතුනි තින් මාසයක් වුණ යනකොට රවුරුද්දක් යනකොට නිසිදාහක් රහතන් වහන්සේලා මේ බුදුහාමුදුරන්ගේ වටේ සිටියා. තාත්තව බලන් යනකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හිටිට ගෝලයේ ඇටියට නිසිදාහක් රහතන් වහන්සේලා පිරිවරාගෙනයි බුදුහාමුදුර තාත්තව බලන්ට ගියේ. එහෙමනම් එදායි සනසිල උදා කරගත් විශාල පිරිසක් අද ලක්ෂසේ හැමදෙනාටම මේ සනසිල උදා කරගන්න අමාරු නෑ. ඒ නිසා පාපයෙන් තොර වෙන්න ඕන, යහපත් පැත්තට යොමු වෙන්න ඕන, පව නොකරලා පින් කරගන්න, කුසල් කරගන්න අපි හැම කෙනෙක්ම උත්සාහ කළ යුතු අතරත අද මේ ධර්මස්වණී කළා. ඒ ඇත්ත හැම කෙනෙක්ම මේ කියපු ධර්ම කරුණු කාරණා ගොඩාක් දුරට. ඒ ඇත්ත හිතට එකතු කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමයි කළ යුතු වන්නේ. උපන්නේ මොකටද? ඉපදුනේ නැයි. පින්නද පෙර නිසා තමයි මෙලවට ආවේ මෙලොවට ආවේ මොකටද කුසල් කරගන්න වෙන්නේ කිසිදයක් කරගන්න දෙන්නේ මෙන්න මේ ටික තේරුම් ගන්නට. මේක තේරුම් ගත්තා නම් එන් පද පහව යත්තන්න තේරුණ පංච සුරකින්න ඕන කියලා. ඒ වගේම ලෝකයේ සියල්ලක්ම අනිත්‍ය දුකයි කියන අනාත්ම අනාත්මයක ලක්ෂණ අවබෝධ වෙන. මේක ලක්ෂණ තේරුම් ගත්තා නම් සදා බරසිතින් කුසල් වර්ධනය කරලා ජීවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. එසේ වේවා කියලා ලක්ෂ ජීවිතාට නිසිතින් පතන අතරත මේ ධර්ම ශ්‍රවණය කිරීම ලබා ගන්නවා කියලා තින්වලින් ඔබ අප හැම දෙනාටම සංසාර දුක් කෙලවර කර උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට හොඳයි ධර්ම ශ්‍රවණ කළා වූ කුල හැම දෙනාටම මේ පින් වලින් නිවනම සාක්ෂාත් වේවා සියලු දෙවියෝද පින් ලබා ගනිත්වා සමසෙත්වා තම තමන්ගේ ජීවිත සම්පත් වර්ධනය කරගනිත්වා පුවත් දස්සාස්න ප්‍රෝක්‍යත් ආරක්ෂා කරදෙත්වා අපි කරන කින්දකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපනයෙන් සාර්ථක කරගන්න සිය දේවා සිරවාදී සලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ත හොඳයි ආකාශත්තාච බුම්මත්තා දේවානාගමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති මොරටු මූර්ති ආනන්දරාමාධිපති මොරටු මුල්ල ධර්මරාජ ත්‍රිවේණී ආචාර්ය මොරටු ශාස්ත්‍ර බලමණ්ඩලයේ ලේකම්වා පානදුර සාමාන්‍ය මහානිකායේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දේරුවල ආනන්ද ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවයි ඒ සමත් වූයේ.